අවසරයි ස්වාමීන් වහන්ස කමඨහන් ප්‍රශ්න 6කුත් ධර්මයේ ගැන ප්‍රශ්නයකුත් ලැබිලා තියෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනාව වැඩුවෙමි. ආස්වාස ප්‍රස්වාස නොදැනී යන විට සිත සමාධිගත වේ. එම අවස්ථාවේ ටික වේලාවක් සිත රැඳීමෙන් පසු නැවත ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිත යොමු කරමි. මින් ඉදිරියට භාවනාව වැඩි දියුණු කරගන්නේ කෙසේද? සිත බොහෝ වේලාවක් සමාධි මට්ටමේ තබා ගැනීමෙන්ද උපදෙස් පතමි. කාගෙද කියන්න පුළුවන්ද? තේරුවන් සන්න. දැන් මේ මට්ටමට හැම පරයන්කයක් ගානෙම හැම ඉඳගෙන ඉන්න භාවනා වාරයක් පාසාම ගන්න පුළුවන් තත්ත්වය තියෙනවද? මේ ඔන් කරගන්න මයික් එක. ඒ කියන්නේ දැන් ඊළඟ වාරේ වාඩි වුණොත් අපි තමු බය බයකින් විතර වගේ ඔතෙන්ට එන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීනි. හැකියාව තියෙනවා. ඊළඟට ඇවිල්ලා කොච්චරලා ඒ විදිහට ඉන්න පුළුවන්ද? විනාඩි 20ක් විතර වගේ. විතර ඉන්න පුළුවන්. ම්ම් සක්මන් භාවනාදී මොකද වෙන්නේ? සක්මන් භාවනාදී සක්මනට හිත යනවා ටික වෙලාවකින් හිත විසිරෙනවා. ඔව්. ආය ගන්නවා සක්මනට ඒක කරගෙන යනවා සෝන. හොඳයි. තව ටිකක් ඥානං හොඳයි කියලා හිතනවා ওই විදිහටම. තව ටිකක් අපි තුමු පැය භාගයක් විතර යනවා දාර විදිහට එකඟ වෙන්න. නැත්තම් කොච්චරිත වෙලාවකට පස්සේ දාර විදිහට හොඳට හිත එකඟ වෙන්නේ සක් මේ පරයන්කේදී. විනාඩි 20කට විතර පස්සේ. පස්සේ එකතු වෙනවා. ඊට පස්සේ දිගටම විනාඩි 45ක් විතරම අර විදිහටම ඉන්න පුළුවන්. පුළුවන්. ආ එහෙම ඉන්න පුළුවන්ද? හොඳයි. එහෙමනම් පැය කාලක් විතර එතන ඉඳලා කයට යොදන්න. අපි දුම් පැය කාලක් විතර හොඳට නාසිකාග්‍ර ප්‍රදේශයේම තව ටිකක් හොඳට හිත එකඟ කරගෙන හිටියා. එකඟ කරගෙන ඉඳලා කයේ ස්පර්ශ වෙන ස්ථානවලට මේ හිත යොදන්න. අපි මේ ටික හුඟක් සාකච්ඡා කළා මම හිතන්නේ තේරෙන්නේ නැති නේද ක්‍රමේ. ඒ කියන්නේ ස්පර්ශ වෙන ස්ථාන තියෙනවා කය කය නිකා කය දිහා අපි අවධානය යොමු කරාට පස්සේ දැන් නාසිකාග්‍රේ ප්‍රදේශයේ නැත්නම් ආනාපාන සතියේ තිබිච්ච හිත නිකන් මුළු කය දිහා යොදලා බලනවා. මුළු කයට යොමු කරලා බලනවා. යොමු කරලා බලනකොට බලන්න කයේ යම් යම් ස්ථාන වල යම් සංවේදී ස්වභාවයන් යම් සංවේදනාවන් අපිට නිකන් අපේ සතියට හසු කරගන්න පුළුවන් ශක්තිය තියෙවි. කියන්නේ මේ විශේෂයෙන්ම දැන් ශරීරයේ ස්පර්ශ වෙලා තියෙන තැන් මේ යම් යම් ආකාරයෙන් ගැටෙහි වේ වෙලාවට. අපි තමු මේ අස් දෙක තියෙන තැනද රස්නේ තනි ගතියක් වැටහෙවි නැත්නම් ඇඟේ බරක් තේරෙවි නැත්නම් වදින තැන්වල නිකන් තද වෙලා තියෙනවා තේරෙවි මේ විදිහට පොඩ්ඩක් කය මේ කයට යොමු කරාම ඒ ඒ ස්ථානවල තමන්ට හොඳට වැටහෙන තැනකට ඉස්සලා හිත යොදන්න හිත යොදලා හොඳට හිතන හිත නවත්තගෙන වගේ බලාගෙන ඉන්නවා අර එතන හිත යොදලා යොදුවට පස්සේ අපි අර නාසිකාග්‍රය එකතු කරගත්ත හිත දැන් ක්‍රමානුකූලව අතෙන්ට මාරු වීමක් වගේ වේවි ඒක කළම් බලන්න ඕනේ. කළම් බලන්න ඕනේ. මේ වැඩේ දැන් ඊළඟ අධීර වශයෙන් එතනට තමයි යන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මම මෙතන කියා පාදයට සිත තබාගෙන ඇවිදිගෙන ගියෙමි. වැලි මළුවේදී යටිපතුලට සීතල ගතියද, වැලිවල රළු ගතියද හොඳින් දැනුනි. හොඳ සිහියෙන් මෙහා කොනේ සිට එහා කොනට දහවතාවක් පමණ ඇවිදගෙන ගියෙමි. හිත පිට ගිය අවස්ථා තිබුණමුත් එය නැවත කර්මස්ථානයට පැමිණියහ. ඉන්පසු උරහිසේ දැවිල්ලක් ඇතිවිය. එයට සිත යෙදූ විට නැතිවිය. ටික වේලාවකින් උදරය ආශ්‍රිතව තද ගතියක් ඇති වී එයටද සිත යෙදූ පසු වැඩි වේලාවකින් පසු එයද නැතිවිය. විනාඩි 30ක් පමණ සක්මනේ ගත කිරීමට හැකි විය. පර්යංක භාවනාව. ඔව් සක්මනේදී සාමාන්‍යයෙන් අපි මේ තරම්ම කයේ උඩ කොටසට ලොකු අවධානයක් යොමු කරන්නේ හැකිතාක් බලන්න කයේ දන හිසෙන් පහළ කොටසේ තියෙන ඒවා වලින් පටන් ගන්න එක වටිනවා. හොඳයි. පර්යංක භාවනාව. පර්යංකයට වාඩි වී කයට සිත තබාගෙන විනාඩි 3ක් වැනි කාලයකින් පසුව පපු ප්‍රදේශයේ තද ගතියක් ඇතිවිය. එයට සිත යෙදූ පසු උදරයේ තද වීමක් ඇතිවි, එයද නැතිවිය. ඉන්පසු හිස ඉදිරියට හා පිටුපසට පැද්දීමක් වැනි ස්වરૂපයක් ඇතිවිය. ඉන්පසු මූණ ඉදිරියේ කළු පාට පසුබිමේ අඟල් දෙකක් පමණ දිග සුදු පාට වරහන් ඇතුලේ පණුවන් වැනි දෙයක් නලියන ස්වභාවයක් දැනී නැතිවිය. සීතල ගතියක් සමග සිතට හා කයට අමුතු ප්‍රබෝධයක් දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මේ අත්දැකීම සම්බන්ධව යම් උපදේශක් ඔබ වහන්සේගේ දෙපෑ නැමද අයදිමි. වහන්සේ කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හොඳයි දෙනවන් සම්මත මුලින්ම පටන් ගත්තේ ආනාපාන සතිය මුල් කරගෙන නැත්නම් උදරයේ පිම්බීම හැකිලිම මුල් කරගෙනද? ආනාපාන සතිය. ආනාපාන සතිය. ඒක ඒක මුල් කරගෙන පටන් ගත්තට පස්සේ ඊට පස්සේ මට පොඩ්ඩක් ආයෙ විස්තර කරන්න උනේ මොකද්ද කියලා. ආනා ස්වාමින් වහන්සේ පරියන්කේ වාඩි වෙලා ටිකක් වෙලා යද්දී සිත එක්තැන් වුණා ඊට පස්සේ ඉන්නකොට හුස්ම රැල්ල තේරුණා ඊට පස්සේ මම මේ ඉඳද්දි එක එක මේ මේ ආවා මේ ඒක කියන්නේ දැන් මෙතන අවධානය තියන් ඉන්නකොටද මෙතන තද වෙන්න ගත්තේ? එහෙමයි ස්වාමීනි. එතකොට කියන්නේ ඒ අවස්ථාවේදී ආශ්වාස ප්‍රශ්වාසය හොඳින් වැටහෙන ගතියක් තිබුණද? ආශ්වාස ප්‍රශ්වාසය තේරුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කළු පාට පසුබිමක සුදු පාට මේ පණුව පණුව. හොඳයි. ඒ විදියට. ම්ම් ඒ දැන් ඔයවා ඕවා තියෙද්දි නැවතත් ආනාපානෙටම හිත ගන්න බැයිද? පුළුවන් ස්වාමීන් පුළුවන් ගැටි තියනවාද? එහෙමනම් තව ටිකක් ආනාපානෙත් එක්ක යන එක තමයි මට නම් හිතෙන්නේ හොඳයි කියලා. එහෙමයි. මේ ආනාපාන සතියේ තමන්ට ඒ කියන්නේ තාම ආස්වාසයක් මේ සිද්ධ වෙන්නේ. මෙන්න තාම මේ මේ සිද්ධ වෙන්නේ ප්‍රාස්වාසයක්. මෙන්න ආස්වාසය. මෙන්න ප්‍රාස්වාසය කියලා එහෙම වෙන් කළා හඳුනගන්න පුළුවන්ද? පුළුවන් ස්වාමී. ඒ මං අහන්නේ හොඳට හිත එකඟ වුණාට අන්තිමටම හිත අපිටම සෑහෙන දැන් පොඩ පොඩ සියුම් වේගන යනවනේ. එහෙම ගිහිල්ලා අන්තිම හරියට එනකොටත් තාම එහෙම වටහා ගන්න පුළුවන්. පුළුවන් ස්වාමී. පුළුවන්කම. තව ටිකක් එහෙනම් කරගෙන යන්න. තව ටිකක් මේ විදිහටම යන්න. එහෙමයි. තව හොඳට හිතට මේ කියන්නේ නිස්කලංක වෙන්න සංසඳෙන්න ඉඩ දෙන්න. ඒ මේවාවට මේ දැම්ම අවධානය යොමු කරන්න එපා. ඒ වෙනුවට ඒ වෙනුවට නාසිකාග්‍රේ ප්‍රදේශයේම අවධානය පවත්වන්න. දැන් සමහරවිට පපුව තද වීම වෙන්න පුළුවන්. ඒක එච්චරම ගණන් ගන්න එපා. මේ බලන්න ඒක පොඩ්ඩක් පැත්තකට දාලා ඒක තියෙද්දි ආනාපානෙත් එක්ක යන්න පුළුවන්ද කියලා. තව හොඳට ආනාපාන සතිය සංසිඳුනහම ආස්වාද ප්‍රසාර සංසිඳුනහම හිත තව ටිකක් හොඳට තව නිශ්චල වීමක් වෙයි. يعني හොඳ නිය එතන රැඳෙනවා වගේ වෙයි. ඊට පස්සේ හිමීට අරවට හිත යොමු කරන්න පුළුවන්. තව ටිකක් මේ ආනාපාන සතියත් එක්කම යන්නයි තියෙන්නේ. එහෙමයි සර්. හොඳයි. හොඳයි. හරි. ගරු ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. මම සක්මන් භාවනාව කරගෙන යන විට වැලි මාළුවේදී සක්මන් කරන විට සිත සංසුන් වී ඉන්ද්‍රයන් සංසිඳී පාදයේ සීතල තද ගති හා වේදනාව දැනි දැනි සක්මනේ යෙදේ. ලනුපාපිස්සෙත් පාදයේ නිදහසේ සීතල උෂ්ණ තද ගති හා තද වේදනා සමග අරමුණු නොමැතුව පැයක් පමණ සක්මන් කරයි. දැන් මට සිත නිහඬ වී සක්මන සංසුන් වීම නිසා සිතට පාළුවක් දැනේ. ඊට පසු ගත යුතු සුදුසු විමසුම පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. පරයන්ක. ඔව් ඒකත් කියන්න. පරයන්ක භාවනාව. පරයන්ක භාවනාව මම පිම්බීම හැකිලිම අරමුණු කරගෙන සිටින නමුත් චිත්තක්ෂණ දෙක තුනක් යන විට අරමුණ දිගින් දිගටම එයි. ඊට පසු මට දැනෙන්නේ පපුවේ උස් පහත් වීම දැනීමක් පටන් ගැනීම. මේ සම්බන්ධව ඔබ වහන්සේගෙන් පැහැදිලි කර දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. පොඩ්ඩක් කාගෙද කියන්න පුළුවන්ද ඒක? හොඳයි දරුවන් සන්නයි. පිම්බීම හැකිලිම භාවනාව කරගෙන යන්නේ. එතකොට හැම පිම්බීමක් හැම පිම්බීමක් ගානෙම හොඳට ඉන්න පුළුවන්. හැකිලිමක් ගානේ හොඳට ඒ අවධානයෙන් ඉන්න පුළුවන්. ටික පොඩි වෙලාවක් තමයි සමින්හන්ස ඉන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මගේ හිත විසිරී යනවා. හහ්. අයි එහෙම පරක්කුයි. එහෙම පරක්කුයි. ඒ කියන්නේ මට දැනෙනවා මගේ අර සසන පද්ධතියෙන් එන ස්පන්දනයත් එක්ක පිම්බීම හැකිලිම මට ඔව්. හොඳයි. ඒ කියන්නේ දැන් අර මුලින් කිව්වේ හිත විසිරී යනවා කියලා. ඒ විසිරීලා ගිහිල්ලා කොහෙටද යන්නේ? හිතුවිලි වල මොන හරි පරම දේවල් මතක් වෙනවා. පරණ ඒවා මතක් වෙනවා. ඔව්. හරි. ඊට පස්සේ ආයේ සසන මොන හරි දෙයක් අහුවෙනවා. ඒකට යනවා. ඔව්. ඒ වෙලාවේ මේ අපිටම දැන් මොන පොඩ්ඩක් සිතුවිලි වල අතරමං වුණා. ඊට පස්සේ අම්ම අවස්ථාවක දැනගත්තනේ මේ සිතුවිලි වල ඉන්නේ දැන් ආයි මම මෙතෙන්ට යන්න ඕනේ කියලා, පරණ තැනට යන්න ඕනේ කියලා. එතෙන්දී බලන්න නැවතත් පිම්බීම හැකිලේටම එන්න පුළුවන්ද කියලා. ආයි උඩට ගන්න එපා. වෙන කියන්නේ පපුව ප්‍රදේශයට ගන්න ඕනේ නැහැ. බලන්න මේ අවස්ථාවේදී මේ යම් උදරයේ චලනයක් සිද්ධ වෙනවා. දැන් අපි සිතුවිලි වලට ගියා. ඒක දැන් ඉන්නේ දැන් සිතුවිලි වලය සිත පිට ගියාය කියලා දැනගත්තා. දැනගත්තට පස්සේ පොඩ්ඩක් නැවතත් මේ උදරයේ පිම්බීම හැකිලීමට අවධානය යොමු කරාම එතෙන්ද සමහරට අපිටම හැකිලීමක් සිද්ධ වෙගෙන තියෙන්නේ. හොඳ මේසම්. අවධානය යොමු කරාම දැන් සිද්ධ වෙන්නේ හැකිලීමක්. ඒ හැකිලීමේ හිත පවත්තන්න. අර වෙච්ච දේ ගැන හිතන්න එපා. වෙච්ච දේ ගැන හිතන්නේ නිකන් දැන් සිද්ධ වෙන්නේ හැකිලීමක්. ඒ හැකිලීමේ හොඳට නැවතත් හිත එකඟ කරගත්තා. ආයොන්න පිම්බීමක් සිද්ධ වෙනවා. ආයෙ හිත එකඟ කරගත්තා. හැකිලීමක් සිද්ධ වෙනවා. සිත එකඟ කරගත්තා. ආයෙ එතෙන්ට වෙන්නයි තියෙන්නේ. හොඳ මහසම්. මේ ඊට උඩට පපුව දිහාට ගන්න එපා. හොඳ මහසම්. හරි. සක්මනේදී ඒ කියන්නේ දැන් සක්මන මට දැන් පැය පැය එකමාරක් විතර අරමුණු නැතිව පාදයේ තද ගතිය සීතල ඒ විදිහට හොඳටම බල බල යන්න පුළුවන්. පුළුවන්. දැන් පාමේ තද පාවේසි වුණා හරි කකුලේ තද වේදනාවක් දැනෙනවා. අරමුණු නැමැතිව සිත කයත් එක්ක යනවා පැයක් විතර. හොඳයි. එතකොට එහෙම කරගෙන යනකොට මට නිකන් නිහඬ පාළුවක් දැනෙනවා. හොඳයි. ඒ කියන්නේ වැඩේ හොඳින් සිද්ධ වෙනවා. තව ඒ කියන්නේ ඒ ඒ කියන්නේ ඔතන දැන් අපේ හිත හුඟක් වෙලාවට සතුටු වෙන්නේ වෙන බාහිර අරමුණු හරහා. දැන් ඒ අරමුණු දැන් ටික ටික ඈත් වෙනකොට හිතට දැන් ඉන්න තියෙන්නේ බොහොම උපේක්ෂා සහගත අරමුණක් එක්ක. ඒක තමයි දැන් මේ අපේ පාපිස්සේ තියෙන මේ නිකං දැන් අපි නිකං කියවලා බැලුවත් මේ පාපිස්සක තියෙන අපාපිස්සක පාතියද්දී ඒකේ තැනෙන තද ගතියට අවධානය යොමු කරනවා කියලා කවුරු කාට හරි කිව්වොත් මම ගිහිල්ලා කරන්නේ නිසරණණයට ඕකේ කියලා. ඉතින් මේ මොකද්ද ඔය විකාර කියලා හයිනේ. හොඳයි. ඒ කිසි මේ කිසි රසයක් ඇති දෙයක් නෙවෙයි. <laughs> ඒක තමයි ඒක තමයි මේ කරන්න වෙන්නේ. <laughs> එතකොට හිතනවා මේ තේරුමක් නැහැ මේ මේ ඇවිදීමෙන් කියලා දැමනක් අරමුණක් එන්නේ නැහනේ. ඔව්. නිහඬව පායට ඕන විදියට යනවා. ඔව්. එච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ බොහොම මේ ඊටාම සරල මට්ටමකට දැන් හිත ගන්නවා. දැන් ඔය හරියට එනකොට හිත මේ අර එළිය ගිහිල්ලා කෙලසෙන ගතිය අඩු වෙලා තියෙනවා. එළිය ගිහිල්ලා ඇතුලේ මේ රාගයක් එන්නෙත් නැහැ, ද්වේෂයක් එන්නෙත් නැහැ. වෙන මොනවා හරි ලොකු අරමුණු රළු අරමුණු මුකුත් නැහැ. දැන් මේ තියෙන බොහොම උපේක්ෂා සහගත සරල අරමුණක හිත එකඟ වෙන්න අරන් තියෙනවා. ඉතින් ඒක දැනෙන්නේ පාළු ගතියක් විදිහට. ඒතෙන්ට ඒ පාළු ගතියක් දැනෙනවා කියන්නේ දැන් හොඳට වැඩේ වෙනවා කියන එක. තවදුරටත් ඔහොම යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. අතිගරු ස්වාමින් වහන්ස. මම භාවනා කරන්නට පටන්ගෙන දැනට අවුරුදු 5ක් පමණ වෙනවා. නමුත් නිස්සරණ භාවනා මධ්‍යස්ථානයේ නවකයේකි. ස්වාමින් වහන්ස මම පර්යංක භාවනාවේදී කරනු ලබන්නේ ආනාපාන සති භාවනාවයි. දැනට අවුරුදු දෙකකට පමණ උඩදී මම ආනාපාන සති භාවනාව කරන විට ආස්වාස ප්‍රස්වාස දිග කෙටි වශයෙන්ද මුල මැද අග වශයෙන්ද හුස්ම රැල්ල සියුම් සියුම් වශයෙන්ද මට දැනුණු අතර ඉන්පසු හුස්ම නොදැනීම ගිය අතර මගේ සිත උඩට උඩට ගමන් කොට කයෙන් පිට වී ගියා. සේ මට දැනුනි. කය කොහෙත්ම නැතුව ආවාගේ දැනුණා. කයෙන් සිත අයින් වුණා වාගේ දැනුණා. විනාඩි 10කට පමණ පසු නැවත කයට සිත ඇතුල් වුණා. ඇතුළු වුණා වාගේ දැනුණා. නැවත කය බරගතියක් දැනුණා. නමුත් ඊට පසුව භාවනා කරන විට හුස්ම මට දැනෙන්නේ නැත. හුස්ම ඇතුල් වෙන බවත් පිට වෙන බවත් කොහෙත්ම දැනෙන්නේ නැත. සමහර දවස්වලට පමණක් එකවරක් දෙවරක් පමණ ආස්වාස ප්‍රස්වාසයේ දැනි ඊට පසු කොහෙත්ම නොදැනී යයි. මේට හේතුව කුමක්ද කියා පහදා දෙන්න. තවද කයේ වේදනා වශයෙන් දනහිස් වේදනා පිටකොන්දේ වේදනා කන් දෙකෙන් ගින්දර පිට වෙන්නාසේ අධික රස්නයක් දැනුනි. මම ඒවා ධාතුන් වල ස්වභාවයන් බව මෙනෙහි කළා. මෙනෙහි කරන විට නැති වී ගියා. දැන් කොහෙත්ම වේදනා දැනෙන්නේ නැත. ඊට පසු අකුසල් කුසල් සිත් සහ සිතවිලි සිතට එන්නට පටන් ගත්තා. ඒවා එන විටම ප්‍රඥාවෙන් ඒවා මෙනෙහි කරන විට එම සිද්ද දැන් එන්නේ නැත. බොහෝ විට සිතේ හිස් ස්වභාවයක් දැනේ. ඉඳහිට සිතවිලි ඇති වුණත් ෂණයක් ෂණයකින්ම ඒවා නැති වී යයි. භාවනා අරමුණක් නොමැති නිසා මම දැනට ආනාපාන සතිය කිරීමට දැඩි උත්සාහයක් ගත්තත් මට ආස්වාස ප්‍රස්වාස දැනෙන්නේ නැත. වායුව නාසයේ කෙලවර තෙරපීමක් වාගේ පමක් පමණක් දැනෙනවා. ගරු ස්වාමින් වහන්ස මාගේ භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙන සේක්වා ඔබ වහන්සේට පැතු බෝධියකින් නිවන් අවබෝධ වේ කාගෙද කියලා කියන්න පුළුවන්ද තේරුම් ගන්න. මේ සක්මන් භාවනාවක් කරනවද මෑණි? සක්මන් භාවනාවේ තියෙනවද? කරනවා. මම භාවනාවක් කරනවා. කරනවා. ඒකෙන්ද මොකද උනේ? එතන රළු ගොරෝසු භාවය තේරෙනවා. හොඳයි. ඒක දැන් දැන් අවුරුදු 5ක් විතර සක්මන් භාවනාවක් කරනවාද? එතකොට ඒ ඒ කාලෙදි හොඳට රළු ගොරෝසු භාවය ඉස්සරින්ම හොඳට තේරුණාද? තේරුණා. ඊට පස්සේ ඒව බල බලාම ගියා. හරි. ඊට පස්සේ දැන් මොකද දැන් අද මොනවාද සක්මන් භාවනාව කරද්දි කරේ? ඒත් ඒකමද කළේ? අද නම් භාවනා කරේ නෑ. ආ සක්මන් කළේම නැද්ද? නෑ මට ඔබ වහන්සේට කියන්න අමතක වුණා මේ අර ප්‍රාතිමෝක්ෂ සීලේ සත්‍යයන් සඳහා හරි හරි හරි ඒක හරි දැන් මම කිව්වේ අපි තුමු ඊයේ ඊයේ ඊයේ තිබුණ අයගොරෝ ස්වභාවය සියොන් ස්වභාවය දැනෙනවා සමහර කලාට නිදෙනී යන ස්වභාවය දැනෙනවා නොදෙනී යන ස්වභාවය දැනෙනවා ඒ කියන්නේ මේ ඒවයි ඒවා කර කර ඉඳද්දි නිකන් හිත නිකන් ඒවත් වල නෙමෙයි දැන් ඉන්නේ නිකන් සැහැල්ලුවෙන් ඉන්නවා වගේ තේරෙනවා. හරි. ඊළඟට ඉඳගෙන ඉන්න භාවනාවේදී දැන් ආනාපාන සතිය සම්පූර්ණයෙන් සංසිඳිලා නිකන් හිස්ව ඉන්නා වගේ තේරෙනවා. ඔව් ස්වාමීනි. හොඳයි. අ හැම හැම අවස්ථාවකදීම ওই தත්තෙට එනවද? ඔව් ගොඩක් දුරට හිත නිකන් හිස්ස වගේ තේරෙනවද එහෙම? හොඳයි. දැන් ආනාපාන සතිය දැන් ආයි හොයන්න යන්න ඕනේ නැහැ. එහෙම ගොත් හොඳයි. ඒ කියන්නේ දැන් ආනාපාන සතිය ඕනනම් පොඩි වෙලාවක් ඉන්නවා. ආයෙ පොඩ්ඩක් හිත එකඟ කරගන්නවා. එකඟ කරගත්තට පස්සේ බලන්න හිත නිකන් දැන් ස්වාභාවිකවම හිස්වල වගේද තියෙන්නේ කියලා. වාඩි වුණ ගමන්ම තියෙන හිස වගේ නම් කෙලින්ම ආනාපාන සතියට නොගෙහින් පොඩ්ඩක් හිත දිහාම බලන්න දැන් බලන්නේ හරි සැහැල්ලුවෙන්. කියන්නේ අපි හුඟා දැන් ආනාපාන සතියේ හුඟා ගැඹුරට ගිහිල්ලා හිත බලන්න ගත්තොත් අපි සමාධියක් කළයි බලන්නේ. එහෙම යන්න ඕනේ නැහැ. ඕන්නම් හුස්ම රැල්ලක් දෙකක් බලලා පොඩ්ඩක් අරගෙන ඒ නැතත් කමක් නැහැ. නිකන් බොහොම සරලව හිත දිහා බලන්න. එතකොට හිතට යම් යම් අරමුණු එන්න පුළුවන්. එන්න දැන් ඉඩ දෙන්න. එහෙම. එන්න ඉඩ දෙනවා. එන්න ඉඩ දුන්නාම දැන් Tamanට තේරෙනවා ඔන්න දැන් ආවේ රාගයක්. ඔන්න දැන් ආවේ ද්වේෂයක්. ඔන්න දැන් ආවේ මාන්නයක්. ඔන්න දැන් ආවේ අපිටම ඊර්ෂාවක්. මා කරි ක්‍රෝධයක්. මොනවා හරි දේවල් එනවනේ. ඒ ඒ ඒ එද්දි ඒව ගැන දැන් දැනුවත් වෙන්න පුළුවන්ද? ඒව ඔස්සේ දිගට යන්නේ නැතුව. ඔව් ඒ වෙලාවට මෙනෙහි කළා. ඔව්. රාගසිතිවිල්ලන් නම් එහෙම කොහොමද මෙනෙහි කරන්නේ? දැන් දේශසිතක් පහළ වුණොත් මේ දේශය සිතුවිල්ලක් කියලා මෙනෙහි කරනවා. ඒ කියන්නේ වචනෙන් කියනවද? නෑ නෑ මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියන්නේ ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවද? ඔව් බලාගෙන ඉඳලා ඊට පස්සේ ඒක ප්‍රඥාවෙන්ම නැති වෙලා යන විදිහට. එතකොට ඒ දිහා බලාගෙන ඉන්නකොට දැන් කියන්නේ මෑනියෝ අතින් මුකුත් කරන්න දෙයක් නැහැ. ඒ දිහා බලාගෙන ඉන්නකොට එයාම ඔහෙ නිකන් දුර වෙලා යනවද? දුර වෙලා යනවා. හොඳයි. ඊළඟට මොකද වෙන්නේ හිතට? හිතෙන් නැවත විනාඩි 5ක් විතර යනකොට නැවත හිස්ස තියෙනවා. හිස්ස තියෙනවා. හරි. එහෙනම් ওই විදිහටම තමයි යන්න තියෙන්නේ. ඒ හිස්ස තියෙන වෙලාවේදී බලන්න පුළුවන් තරම් සරලව ඉන්න. බොහොම සරලව ඉන්න. ඒ කියන්නේ ඒ වෙලාවේදී බලන්න තමන්ගේ හිතේ මොකක් හරි නිකන් ආතති ගතියක් එහෙම තියෙනවද කියලා. බොහොම සරලයි. දැන් සිතුවිල්ලක් ආවා. ඒක මොකද්ද කියලා තේරුම් ගත්තා. ඒක සතිම ඒ සම්බන්ධයෙන් සතිමත් වුණා. එතකොට ඒ සිතුවිල්ල දිගට යන්නේ නැහැ. ඒක ඔන්න නොපෙනී ගියා. නැවතත් හිත හිස් ස්වභාවයට ආවා. ඊට පස්සේ අපි නිකන් බොහොම සරලව නිකන් බලන් ඉන්නවා. මෙතෙන්දී මුකුත් නොකර ඉඳීම තමයි භවනාව දියුණු වෙන්න තියෙන ප්‍රධානම දේ. ආනාපාන සතිය අවශ්‍යයි. ආපහු යන්න එපා. ආනාපානට ආයෙ දාන්න එපා. දාන්න එපා වෙන කයට දාන්නත් එපා. කයේ වෙන අරමුණකට දාන්නත් එපා. ආනාපානට දාන්නත් එපා. දැන් අපි ටික ටික මේ සංස්කාර ධර්මයන් ගේ ඒ කියන්නේ මේ ත්‍රිලක්ෂණයේ වැටහීම හරහා හිත ඇතුලේ සිද්ධ වෙන යම් පරිවර්තනයක්. ඒ පරිවර්තනයේ වුණත් එක්කම පරිවර්තනයේ වෙනවත් එක්කම මේ සංස්කාරයන්ගේ තියෙන පිළීම දැකලා මේ තියෙන අනිත්‍ය ස්වභාවය දැකලා අපිට මේවා පාලනය කරන්න බැරි බව තේරුම් ගිහිල්ලා හිත විසින්ම මේවෙන් එක්තරාන්දමක අයින් වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ අරමුණ කෙරෙහි විරංජනේ වීමක් වෙන්නේ. අරමුණ ගැන අරමුණ ගැන අර ඉච්ඡර ඉස්සර තිබිච්ච උනන්දුව නෑ දැන්. මොන අරමුණක් ආවත් ඒ ගැන ලොකු බැහැගැන්මක් නෑ. උපාදාන කිරීමක් නෑ, අල්ල ගැනීමක් නෑ. දැන් අර බුදුරජාන් වහන්සේ කියන අර අනිශ්චිතෝච විහෙරති කියන එකට තමයි යන්නේ. උපාදාන කරන්නේ බොහොම අනිශ්චිතව ඉන්නවා. මොකක්වත් ඇසුරු නොකර එයා බොහොම සරලව නිදහසේ ඉන්නවා. එහෙනම් ඔතෙන්ට තමයි යන්න තියෙන්නේ. ඔතන දැන් අපි ඉඳද්දි අපි මොනවා හරි කරන්න හිතුවොත් කළොත් අපි ආයි විහිං මේකට අර මේක මේ මේ නිස්කලංක භාවය මේ හිස්ස භාවය මේ තියෙන සරල බව අපි විසින් නැති කළාගත් නැති කරගත්තා වෙනවා. එහෙනම් නැවත දැන් අරමුණක් දෙන්න එපා. හැබැයි වෙන අරමුණක් ආවොත් එපා කියන්නත් එපා. අපි තුන් මෙතෙන් දැන් ආයි කායික අරමුණු වලට දාන්න අවශ්‍ය නැහැ. වේදනා අරමුණු වලට දාන්නත් අවශ්‍ය නැහැ. මා මේ කියන්නේ මේ හිත දිහාම බලාගෙන ඉන්නවා. හිත දැන් දැන් තනිකර ගනුදෙනුව සිද්ධ වෙන්නේ හිත හිතත් එක්කයි. එහෙනම් හිත දිහා බොහොම සරලව බලන් ඉන්න. බොහොම නිකන් රළුව දැඩි කරගෙන බලන් ඉන්නෝනේ. බොහොම නිදහසේ, බොහොම සැහැල්ලුවෙන් හිත දිහා බලන් ඉන්නවා. නැවතත් ඒකට අරමුණක් එනවා. ඒ දිහා දැනුවත් වෙනවා. ණයත් යනවා. අපි අර මෙහෙම ඉන්න ඉන්න තව තව මේ සිතුවිලි එන ස්වභාවය ටිකක් අඩු වෙලා මේක සමාධියක් වශයෙන් වර්ධනය වේවි. එහෙම එහෙම වෙලා තියෙනවද? එහෙම සමහර වෙලාවල් වලට විනාඩි 5ක් තව තව ඒක තව දිගට යාවි. එහෙම යන්න ඉඩ දෙන්න. සමහරලාට නෑ ඒ දැන් අපිට උනාඩි 10ක් විතර හිටියා. ඉතින් තව සිතුවිල්ලක් එන්න හදනවා වගේ කියලා. ඕනනම් ඒකටත් නොදා අතනම ඉන්න. අර හිස් ස්වභාවයෙන් ඉන්න පොඩ්ඩක් ඕක සමාධියක් වශයෙන් ටික කාලයක් වර්ධනය කරන්න අවශ්‍යයි. දැන් අපි තුමු විනාඩි 10ක් නම් ඉන්න පුළුවන්. ඒක විනාඩි 15ක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඊළඟට විනාඩි 20ක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. විනාඩි 30ක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඔය අපි සාමාන්‍යයෙන් කියනවා අනිමිත්ත සමාධිය, ශුන්්‍යත සමාධිය කියලා ඔය නම් කියනවා. ඉතින් ඒක සමාධියක් වශයෙන් මේක පොඩ්ඩක් වර්ධනය කරගන්න එකේ වරදක් නැහැ. පොඩ්ඩක් ඒක බොහොම නිස්කලංකව වර්ධනය වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. දැන් අලුතෙන් ආනාපාන සතියට දාන්න එපා. හොඳයි. හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැනට අවුරුදු 10ක පමණ කාලයක සිට භාවනා කරමි. මම මුලින්ම පුරුදු කළේ ආනාපාන සති භාවනාවයි භාවනාවයි හුස්ම රැල්ල නැති වී ගිය පසු નિરાයසෙන්ම හිත ගැන බැලීමට පුරුදු වූයෙමි මෙසේ අවුරුදු 5ක් පමණ සිත දෙස බලා සිටියෙමි මෑතක සිට හුස්ම රැල්ල සහ සිත එකක් ලෙස දැනෙන අතර හුස්ම රැල්ල සහ සිත බිඳි බිඳි යන අයුරු දකිමි මේ දකින සිතත් බිඳි බිඳි යයි මට අනුකම්පා කර භාවනාව කරගෙන යෑමට උපදේශක් දෙනසේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුවය. මදි විස්තර නම් කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? තේරුම් ගන්න. හිත දිහා බලන් ඉන්නකොට කොහොමද හිත බිනි බිනි යන්නේ? හිත කැඩෙනවද දෙකට තුනට? පොඩ මයික් එක ගන්න. මොකද්ද වෙන්නේ හිතට? පොඩ ඕක ඔන් කරගන්න බලන්න. හරි. හිත නැවතිලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපි දැන් මොනවා හරි සිතුවිල්ලක් ආවා කියලා හිතට. ඒකට මොකද වෙන්නේ බැලුවාම? ඒ සිතුවිල්ල මේ එහෙමම මට කියන්න දෙරෙන්නේ සිතුවිල්ලද මේ ඊට පස්සේ මේ බලන සිතත් ටට්ටක් ගාලා බින්දිලා වගේ යන්නේ. අහහ කැඩලා යනවා. ඔව්. කැඩලා බින්දිලා යනවා. මම අර එදා කතා කරේ බාහිර සංඥා ගන්න බෑ මං ඇතුළටමයි කියලා. ස්වාමීන් මේ වැඩසටහනේදීම එක දවසක් කතා කළානේ අපි. කතා කරා මම එදා ඒක කියන්නේ හිටියේ ස්වාමීන් වහන්සේ මම බයටම කිව්වේ නෑ. ඊට පස්සේ අර මම මිස්ගෙන් ඇහුවම මිස්ටත් එහෙම වෙනවද කියලා. මල්කාන්ති <laughs> මිස් නැත්තේ ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ කිව්වා පොඩ්ඩක්. හොඳයි එතකොට මේ තවත් මම බැලුවා මේක ඇත්තක්ද කියලා සාමනා මොකද්ද දැන් බැලුවේ දැන් මම බැලුවා මේක මේ මගේ හිතේ ඇති වෙච්ච දෙයක්ද ඊට පස්සේ මට හිතුනේ නෑ ඇත්තමයි මේක මට තේරෙන්නේ නෑ කියලා ඔව් ඒ කියන්නේ මොකද තේරෙන්නේ නැත්තේ තේරෙන්නේ නැත්තේ දැන් මේක සිතත් දැන් මම දැන් සිතක් නැහැ නිකන් තියන් ඉන්නකොට රට්ටක් ගාලා මේ වෙනු ඊට පස්සේ මං ඒක අඳුන ගන්න ස්වාමීන් වහන්සේ අඳුනගෙන සමහර වෙලාවට මං හිතෙන් කියනු විඳුණා ඒ සිතුවිල්ලත් මේ බින්දිලා වගේ. අනිත් වෙලාවට නෑ. සමාධිය ඉන්න වෙලාවට විතර ඒක දැනෙන්නේ. එතකොට අනිත් වෙලාවේදී හිතේ තත්ත්වය මොකද්ද? විතර නිකන් තියාගෙන ඉන්න පුළුවන් ඒත් මම සක්මන් භාවනාව යරෙන්නේ. පරියන්ක නෑනේ. ඔව් සක්මන් භාවනාදී මොකද වෙන්නේ? කකුල්ට හිත තියන්නේ. ඔව්. ඒක يعني එතෙන්දී يعني يعني අපි තුන් පොළවේ ඇවිදිනකොට ඒකේ වදින ගතිය හරියම තේරෙනවනේ. ස්පර්ශ විතරයි ගන්නෙ. ස්පර්ශ විතරයි ගන්නෙ. දැන් කොච්චර කාලයක් තිස්සේ ඔය විදිහට කරනවද? කුමාරි සිත දිහා බලන නම් අවුරුදු 5ක් විතර වෙනවා. අවුරුදු 5ක් විතර වෙනවා. ඕ. Oh. හරි. ඒතකොට සක්මන් භාවනාවේදීත් දැන් හිත දිහාම තමයි බලන්න තියෙන්නේ. දැන් ආයි අරමුණු වලට දාන්න යන්න එපා. ඒ කියන්නේ සක්මනේ යෙදෙනවා. නිකන් අර සක්මනක් කිරීමේ සංඥාව ගන්නවා ඒ උනාට දැන් අර අරමුණු වල යන්න ඕනේ දැන් හිතත් එක්කම යන එකේ වරදක් නැහැ. එදා මම ස්වාමින්වහන්සේගෙන් මම කිව්වේ යටපත් කරනවා ඒකට පස්සේ ස්වාමින්වහන්සේ කිව්වනේ එන්න අරින්න කියලා. ඊට පස්සේ මම එන්න ඇරියා. ඒත් මට මතක් වුණා දැන් එතනත් මේ අඳුනගෙන අයින් කරන්න වෙනව නෙමෙද කියලා. අඳුනගන්න වෙන. ඔව්. ඒක තමයි වෙන්න තියෙන්නේ. දැන් අපි හිතට නිදහස දුන්නාම අපිටම හිත නිදහසේ ඉන්නවා නම් ඒ කියන්නේ ඒ වෙලාවේදී අපේ තියෙන කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව යම් පමණකට යටපත් වෙලා තියෙනවා. තේරුණානේ? ආශ්‍රව ධර්මයේ යටපත් වෙලා තියෙන. සක්‍රිය වෙලා නැහැ. හැබැයි යම් අවස්ථාවක ඕක නිකන් ආයි සක්‍රිය වෙනවා. සක්‍රිය වුණා නම් තියෙන අපි දකින්න දේවල් හරහා, ඇහෙන දේවල් හරහා නැවතත් හෙදර සිතුවිලි එනවා. තේරුණානේ? දැන් සිතුවිලි එනවා. සිතුවිලි ආවට පස්සේ අපි දැනුවත් වෙනවා. අපි සතිමත් වෙනවා. සතිමත් වෙනවා කියන්නෙම අපි ඒවා පෝෂණය කරන්නේ නැහැ. ඒ ඔස්සේ දිගට යන්නේ නැහැ. ඒ ඔස්සේ දැන් අපිටම මේ අපිට දැන් කවුරු හරි මතක් වෙලා අපිටම ද්වේෂ සිතක් ආවා. අඳුන ගන්න සම්මානසලෝ. ඒක අඳුනගත්තට පස්සේ දැන් ඉස්සර වගේ දිගට දිගට දේශේ වර්ධනය වෙන්නේ නැහනේ. ඔව්. එහෙම වෙනවද? නෑ නෑ සමහර වෙලාවට එකම සිතුවිල්ල තියෙනවා. ඒක ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ ඊට පස්සේ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අන්න හරි. ඔව්. ඒ කියන්නේ අපි ඒක හඳුනාගත්තා නම් අපි එතන ප්‍රඥාව පාවිච්චි කළා නම් නුවණ පාවිච්චි කළා නම් අපි අහුවෙන්නේ නැහැ. ඔව් මම බැලුවා ඊට පහුවෙන්ද ඒක හිමම නැවිල්ලා මැරියා. අන්න right. එතකොට ওই විදිහටම අපි ටික ටික මේ හිත කියන්නේ දැන් අපේ පුරුදු වලට ඇබ්බැහි වලට තමයි මේ හිත දුවන්නේ. අපේ හිත පුරුදුලා තින්නේ නැතුව මේක මේ කවුරුත් එළිනන් දුවනෝ නෙමෙයි. මේක අපේ හිතම යම් පුරුදු රාශියක තමයි දුවන්නේ. ඒ පුරුදු තමයි ඔය අනුසේ ධර්මයන් කියලා කියන්නේ. ඉතින් ඒ ඒ පුරුදු අපිම තේරුම් ගන්න ඕනේ මේ අපේ හිත බොහොම නිදහසේ තිබ්බොත් හිත මොන පුරුද්දද යන්නේ. මොන ඒ කියන්නේ එක එක පුරුදු රාශියක දුවනවා. ඒ ඒ පුරුදු තේරුම් ගනිමින් අපි නැවතත් ඒ පුරුදු පෝෂණය නොකර ඉන්න ඕනේ දැන්. ඒක තමයි අපි මේ යන අනුසය ධර්මයන් ක්‍රමානුකූලව එක අන්දමින් ඡය වීමක් ආශ්‍රය ධර්මයන් ක්‍රමානුකූලව ඡය වීමක් වෙන්නේ ඒ ඒ හරහා තමයි. එනවා අපි ඒවා පෝෂණය කරන්නේ නැහැ. ඒවා ඔස්සේ යන්නේ නැහැ. අපි දැනුවත් වෙනවා. ඒක එතනින්ම ඉවරයි. අඳුරගෙන අඳුර ගැනීමක් විතරයි මේ වෙලාවේදී අවශ්‍ය වෙන්නේ. මොකද අපි දැන් සෑහෙන සතිමත්. අපි තුළ සමාධියක් තියෙනවා. අපි තුළ ප්‍රඥාවක් දියුණුලා තියෙනවා. ඉතින් එතකොට හිත හිත පවතින්නේ බොහොම සරල අවස්ථාවක. හිත තියෙන්නේ බොහොම යාගේ තියෙන බුදුරජාන් වහන්සේ කියන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං චන්ත පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං මහණෙනි මේ හිත හරිම ප්‍රබාස්වරයි. ඒ කියන්නේ අපේ මූල සිත ගත්තොත් නිකන් මොකක්වත් සිතුවලි කියන්නේ අරමුණු නැති නැත්තම් කෙලෙසුන්ගෙන් තොර හිත හරිම ප්‍රබාස්වර ප්‍රබාස්වරයි කියන්නේ මේ ලයිට් පත් වෙලා තිනවා කියන එක නෙමෙයි. බොහොම නිකන් හරි සරලයි. තේරෙනවා ස්වාමීන් ඒ தත්ත්වයට තමයි ඔක්කොම එන්නේ. ඉතින් මිනිස්සයෝ වශයෙන් අපි ඔක්කොටම මේ தත්ත්වය තමයි උරුම. නමුත් අපි ඒක දන්නේ නැහැ. අපි අර බාහිරින් එන අරමුණු ඔස්සේ තමයි අපි ජීවිතය ගත කරන්නේ. ඒ අරමුණු වල තමයි අපි ඉන්නේ. නමුත් අපි දැන් මේ භාවනාව හරහා විපස්සනාව හරහා අපි මේ අලුතෙන් දෙයක් કૃතිම වර්ධනය කරනව නෙමෙයි ඇත්තටම. අපි ගාව තියෙන ඒ සරල කෙලසුන්ගෙන් තොර ඒ ප්‍රභාස්වර සිත නැවතත් මතු කර ගැනීමක් කරන්නේ. නිකන් මේකේ පාසි බැඳිලා මේ තියෙන්නේ අපේ හිත කෙලස් වලින්. ඒ පාසි ටික අයින් කරගෙන නැවතත් ඒ සරල බවට එන්නේ. ස්වාමීන් වහන්සේ ගන්නවා කියලා වෙනදා ගත්ත සිත මම නිකන් බැලුව ගන්නවා කිව්වා මේක එහෙම ඊට පස්සේ ඒ අඳුර ගන්න සිතත් යනවා විදියටම ඔව් ඒකත් යනවා විදියටම සිත් හැදෙනවා වගේ පේන්නේ හැම තැනම ඒක තමයි ඉතින් දැන් මේවටත් එන්නත් දෙන්න දැන් දැන් හිර කළා නවත්තන්න එපා දැන් මේවට එන්න දෙනවා නිකන් බොහොම විවෘතව ඉන්නේ සරලව විවෘතව ඉන්නේ විවෘතව ඉන්නකොට මොනවා හරි දේවල් එනවා ඒ ගැන දැනුවත් වෙනවා ඊට පස්සේ යනවා දැන් ඊළඟට ඊළඟට අපි තුමු අතුපතු ගන්නවා එතෙන්දිත් හිත දිහා පොඩ්ඩක් නිකන් සරල අවධානයකින් ඉන්න. අතු අතු ගන්න වැඩෙත් කරනවා. හිත දිහා අවධානයෙන් ඉන්නවා. එතකොට එතකොට මේ අර හිතේ ලොකු සහභාගීත්වයක් නැහැනේ මේ يعني ඕක හිත හිත මේ ගණන් හදා හදා අතු ගන්නෙ නැහැනේ අපි බොහොම සරලව ඒ වැඩේ කරන්නේ. ඉබේම කරනවා සාමාන්‍යයෙන් යනකොට ඒ වැඩේ නිකන් ඉබේම කරන්න හිත සරලව තියාගන්න. ඊළඟට කනකොට බොනකොටත් ඒ වැඩේ සරලව කරනවා. හිත බොහොම නිස්කලංකව තියාගන්නවා. ඊළඟට අපි තුමු වෙන මොනා හරි දැන් අපි හිතමු හිතලා මතලා යම් කරන්න දේවල් තියෙනවානේ. එතෙන්ද අපිට බෑ ওই වැඩේ කරන්න. එතෙන්ද හිත සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වීම හරහා හිතේ පොඩි ආතතියක් ගොඩනගෙනවා. අන්න ඒ ආතතිය ඊට පස්සේ වැඩේ උරුණාට පස්සේ තමන්ට විවේකයක් ලැබිච්ච වෙලාවක දැන් ආයෙ හිත බලන්න. හිත දිහා බලන්න. හැම හැම තිස්සෙම හිත දිහා බැලීමක් කරනවා. දැන් කොහොමද හිතේ තත්ත්වේ? දැන් කොහොමද හිතේ තත්ත්වේ? එතනම තමයි ධම්මවිචේ දිවල. එතනම තමයි ධම්මවිචේ බොජ්ජංගේ වැඩෙන්නේ. කාලයක් වෙලා ඉඳලා එහෙම තමයි වැඩි කවුරු හරි ආවනම් එළියට එනවා අර ආපහු අර මණිකක් බලන්න වගේ ඇතුළට ගිහින් ඒ විදියට ඇතුළට බලනවා. දැන් කොහොමද හිතේ තත්ත්වය කියලා බැලුවා. බැලුවාම ඔන්න තේරෙනවා මොකක් හරි අල්ලන් ඉන්නේ. පොඩ්ඩක් නිකන් හිර වෙච්ච ගතියක් තියෙනවා. පොඩි ආතති ගතියක් තියෙනවා. ඒක තේරුම් ගත්තා. ඒක අත්හැරියා. නැවතත් හිත අන්න තව පොඩ්ඩක් ආතතියෙන් නිදහස් වෙනවා. ආයි පොඩ්ඩක් හිත දිහා බැලුවා. ඔන්න ආයි පොඩ්ඩක් නිකන් තාම පොඩ්ඩක් ආතති ගතියක් තියෙනවා. තාම පොඩ්ඩක් නිදහස් කරා. දැන් අර බල බලා බල බලා හිත දිහා බල බලා පුළුවන් තරම් හිත ආතතියෙන් තොරව තියාගෙන ඉන්න උත්සාහත් වෙන්න. ඔය ක්‍රමය තමයි යන්න තියෙන්නේ. කවුරු හරි ප්‍රශ්නේ ඒ වගේ ප්‍රශ්නයක් අහයි කියලා බලන් හිටියේ. ඒකනේ. නෑ ඉතින් දැන් දවස් තව දවස් 3යිනේ මං යන්තම් ඇති ඇහුවා. හොඳයි. එහෙනම් දේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතිවන සියල්ල ඒ මොහොතේම වෙනස් වේ. ඒ බව භාවනාවේදී වැටහේ. ඒ අනිත්‍ය බව නිසා දුක ඇතිවේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයද අනිත්‍යයි. දුකයි. මගේ වසඟේ පැවැත්විය නොහැකි නිසා අනාත්මයි. වරහන් ඇතුලේ මමෙක් නැති නිසා. සිත විසින් කය ක්‍රියාත්මක කරයි. මේ බව වැටහීමක්ද අවබෝධයක්ද? හරිද වැරදිද මා ගැන අනුකම්පා කොට වදාරන සේක්වා දෙපා කමල් නැමෙද ඉල්ලා සිටිමි. කාගේද? මේ කාගේද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔක්කොම ඉතින් හරි ඉතින් පොතේ තියෙන ටික නම් තියෙනවා. <laughs> තමන්ටම වැටුණා නම් හොඳයි. ඒක භවනා කර කර ඉඳද්දී තමන්ට නිකන් ෂණික වැටහීමක් වශයෙන් ආවනම් දැන් මේ කර කර හිටිය දේ අපි සරලව කරගෙන යනවා. ඒ වෙලාවේ අපිටම හිත තියෙන්නේ බොහොම නිස්කලංකව. ඇතුලේ කතාව නතර වෙලා අපිටම මේ දැන් මේකෙදි මොකද්ද මේ කර කර හිටියේ භාවනාව කියලා කිසි සම්බන්ධයක් නැහැ කියලා නේද? ලියලා නැහැ. ඉතින් අපි මොන හරි කර කර හිටියේ භාවනාව කරමින් ඉන්නකොට අපිටම බොහොම හිත නිශ්ශබ්ද වෙලා ඇතුළත කතාව නතර වෙලා මේ කරමින් ඉන්නේ භාවනාවේ හොඳට නිමග්න වෙලා ඉන්නවා. අන්න එතකොට මේ නිරීක්ෂණය හරහා අපිට ෂණීකව තේරුණා නම් ආ මේකේ මේ තියෙන පුදුම අනිත්‍ය ස්වභාවයක්. තේරුණා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක නිවැරදි. නැත්නම් ඉතින් පොතේ බල්ලත් ඉතින් ඕක කියන්න පුළුවන්. <laughs> මං හිතනවා ඉතින් පොත බල්ලා නෙමෙයි මේ කරගෙන යද්දි තමයි ඕක වැටහෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඔය වැටහීම් කියන්නේ ෂණිකව ආවා නම් ඒකේ කිසි වරදක් නැහැ. තවදුරටත් තමන් ඒ කරගෙන යන භාවනාව කරන්න ඒ කරගෙන යන භාවනාව හරහාම තමයි මේ විදිහට අපිට ඔය මේ යම් යම් වැටහීම් එන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස අප ගැන අනුකම්පා කර ධම්මානුපස්සනාව පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ම්ම් ඇත්තටම දැන් හුඟක් අපි හිත දිහා බලන්න ගියාම දැන් මෙතන හුඟක් දෙනෙක් ඉන්නවා මේ මට්ටම කතා කරන. හිත දිහා බලන්න ගියාම මුල් මුල් අවස්ථාවේදී අපිටම තාම අපි සෝදානම් නැත්තම් ඔය බලන අත්සේ අපි නොදැනුවත්වම ආයමත් හිතේ යන අරමුණට ගොදුරු වෙනවා. ඒ තාම අපි හොඳටම ශක්තිමත් නැහැ. ඉතින් ඒ වෙලාවේදී හුඟාක් ඇතුලේ අර හිතේ තියෙන්නේ මොනවාද කියලා මේ බලනට වඩා ඒ ඇතුළ හුඟාක් නිරීක්ෂණය කරන්න ගියාම ඇතුළට හාරා උස්සන්න ගියාම තමයි ඔය අහුවෙන ගතිය වැඩි. ඉතින් තාම අපි ශක්තිමත් නැත්තම් අපිට තියෙන්නේ ටිකක් මේක පැත්තෙන් ඉඳන් බලන් හිටියා. මේක එනවා යනවා කියන සංඥාවෙන් ගන්න පුළුවන්. අනිත් සංඥාවෙන් ගන්න පුළුවන්. ඊළඟට කාලයක් කොහොම කරද්දී ඔන්න තව තව හිත ශක්තිමත් වෙනවා. ශක්තිමත් වුණාම පොඩ්ඩක් අර ඇතුළ හාරලා බලන්න පුළුවන්. එතකොට තමන්ට තේරෙනවා. අපි තුන් දැන් ඔන්න ඇවිල්ලා තියෙන්නේ කාමච්ඡන්දයක්. දැන් ඔන්න ඇවිල්ලා තියෙන්නේ ද්වේෂයක්. දැන් ඔන්න තියෙන්නේ තීන මිද්දයක්. දැන් ඔන්න තියෙන්නේ විසිරිච්ච ගතියක්. කියලා මොන වගේ අර ඇතුළේ තියෙන මේ හිතේ සිතුවිල්ලේ ඇතුළට පොඩ්ඩක් හිත දාලා බලන්න පුළුවන් ගතියක් හැදෙනවා. අන්නේ ගතිය හැදුනා නම් ඔන්න අපි ධම්මානුපස්සනාවට තමයි අත තියන්නේ. එතකොට නීවරණ පබ්බය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අතිමේ අජ්ජත්තං කාමච්ඡන්දං දිපජානාති. දැන් අර ඉස්සර වගේ මේ කාමච්ඡන්දයට බයක් නැහැ. දන්නවා මේ කලින් හිත තිබුණා බොහොම කාමච්ඡන්දෙන් තොරව. හැබැයි මොකද්දෝ හේතුවක් නිසා පරණ සංඥාවක් මතක් වුණා. ඒ සංඥාවක් කරා වුණ දැන් කාමච්ඡන්දයක් ආවා. දැන් කාමච්ඡන්දයක් ආවා නම් ඒ ඒ පිළිබඳව දැනුවත් වෙනවා. අපි හිතමු අපි තාම නිකන් අර මේ කාමච්ඡන්දෙට කැමැත්තක් ඇති වුණා නම් ඔන්න අපි ඒ කාමච්ඡන්දෙට ඉන්න හිතට ඉඩ දෙනවා. ඒ කාමච්ඡන්දය ඔව් කාමච්ඡන්දය දැන් හිතේ ඉන්නවා මොකද අපි කැමති ඒකට. හැබැයි සතියෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඔතන තමයි මේ කාමච්ඡන්දයෙන් අහුවෙන තැන මොකද මේ කාමච්ඡන්දය තුල තියෙනවා යම් පමණක ආස්වාදයේ දනවන ස්වභාවයක්. හැබැයි අපි හිතමු අපිට යම් අවස්ථාවක තේරෙනවා මේක වැඩි තියාගත්තොත් නම් අනතුරු සහගතයි කියලා අපිට ආදීනව මතක් වෙලා අපි තුමු අපි අතහැරියන්නම් ප්‍රඥාව ඉස්සරහට ගත්තානම් ඔන්න ඒ වෙලාවේ ඉඳන් අන්න අර කායි දුර වෙලා ෂය වෙලා ඔන්න යන්න පටන් ගන්නවා. එතකොට ඉතින් දන්නවා අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දං දිපජානාති. දැන් මේ දැන් වර්තමානයේ එතකොට කාමච්ඡන්දින් නැහැ. ඒක ආපු එක දුරුණා. ඒ දැන් ඔන්න මේ කාමච්ඡන්දේ නැහැ. නැත්තම් අර කාමචන්දේ ප්‍රහාණය වුණා ප්‍රහීන වුණා කියලා දැනගන්නවා. හරි මේ විදිහට මේ කාම රාග අනුසය ටික ටික මේ දැක දැක අපි ඒකට අහු නොවි කලිනුත් මතක් කළා වගේ අපේ හිතේ තියෙන මේ පුරුද්දු දැන් දැක දැක ඒවට අහු නොවි යන ගමනක් තියෙනවා. අපි දැන් ඊළඟට ද්වේෂයක් ආවා. ඒ ද්වේෂය ආවහමත් ඔය ඔය ක්‍රමෙමයි ද්වේෂය තියෙන්නේ අපි හුඟක් වෙලාවට අපිව සාධාරණීකරණය කරනවා. එයා වැරදි මං හරි කියලා අපි මේ සාධාරණීකරණය කරන තාක් අපේ හිතින් ද්වේෂය අයින් වෙන්නේ මොකද අපි සාධාරණීකරන මං හරි. එයා තමයි මට වැරද්ද කරේ කියලා අන්න අපි සාධාරණීකරණය කරනවා. හැබැයි සතියෙන් පෙන්ලා දීලා තියෙනවා මේ ද්වේෂයක් ඇවිල්ලා තියෙන්නේ. අපි අපි තේරුම් ගත්තා මේකේ තියෙන ආදීනව තේරුම් ගත්තා නම් අපි මොකක් හරි අපිට තේරුම් තේරුම් ගෙහිලා අපි දාගන්නවා හිත සම්මා සංකප්ප පැත්තට. ඒ කියන්නේ මෙතන දැන් විහිංසා සංකප්පයක් පැත්තවත් ව්‍යාපාද සංකප්පයක් පැත්තවත් ගියොත් මට හානි කරයි. ඒ වෙනුවට අවිහිංසා සංකප්පයක් අව්‍යාපාද සංකප්පයක් යන්න තියෙන්නේ කියලා අන්න පොඩ්ඩක් සිතුවිල්ලක් එනවා. නැත්තම් මේක නිකන් ආදීනව වැටහිලා ඔන්න සිතුවිල්ලක් එනවා. එහෙම දාගෙන හරි යන්න පුළුවන්. ඉතින් මේ එක එක ක්‍රම භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්තම් කෙලින්ම උපාදාන මට්ටමින් බලන්න පුළුවන් දැන් මොනා හරි අපි තුම අතීත සිතුවිල්ලක් ආවා. ඒකේ මොනවා මොනා හරි සංඥා ටිකක් ආවා. ඒ බොහොම අපි තුම ප්‍රිය උපදවන සංඥා ටිකක් තියෙන්නේ. ඒක ඔස්සේ ඔන්න පොඩ්ඩක් යන බව තේරුම් ගත්තොත් ඔන්න සංඥා එන්න එන්න වැඩි වෙනවා. අර ආපු ආවේ බොහොම සරල සංඥාවක්. ඕක දැන් ටික ටික වර්ධනය වෙලා තියෙන්නේ. දැන් ටිකක් ඔන්න ගොඩක් තියෙනවා සංඥා. අපිට යම් අවස්ථාවක තේරෙනවා නම් එළඹ සිට සිහිය පැමිණියානම් ප්‍රඥාව ආවනම් දැන් ඔන්න සංඥා ස්කන්ධය අල්ලන් ඉන්නේ කියලා තේරුණා නම් අන්න උපාදාන කරන ටික නතර කළා අතහැරියා නම් ඔන්න ස්කන්ධ පැත්තෙන් යන්නත් පුළුවන්. ඒ කියන්නේ සංඥා ස්කන්ධය ආවේ ඒකේ මේ ඇතිවීමක් තියෙනවා. ඒකේ ඒක අපි සහභාගීත්වය අඩු කළොත් ඒක අපි පෝෂණය කරන එක නැවැත්තුවොත් ඔන්න ඒක ආයි ෂය වෙලා යනවා. ඒ කියන්නේ ස්කන්ධ පැත්තනොත් ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ওই විදිහටම ආයතන පැත්තනොත් පෙන්නවා. අපි හිතමු ඇහැ අරගෙන ඉඳද්දී ඔන්න මොනවා හරි රූපයක් දැක්කා. රූපයක් දැකීම හරහා අපි හිතමු ඒ රූපෙට බැහැගත්තා. අපි දැනට හිටියේ අපි හිතමු බොහොම හිත සරලව හිස්ව තියන් හිටියේ. නමුත් අපේ තියෙන යම් දුර්වලතාවයක් නිසා අපි දැකපු රූපයට හොඳට ඔන්න හිත බැහැගත්තා. ඔන්න අපි තේරුම් ගන්න තියෙන්නේ ඔන්න මෙතෙන්දී ඔන්න රූප ආයතනේ පහළ වුණා, චක්ක ආයතනේ පහළ වුණා. ඒ හරහා ඔන්න සංයෝජනයක් මොකක් හෝ එකක් හටගත්තා. කියලා අන්න බුදුරජාන් වහන්සේ ආයතන පැත්තකින් පෙන්වනවා. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය පැත්තෙන් යන්න පුළුවන්. අපි තුමු මොකක් හරි රූපයක් දැක්කා. රූපයක් දැකලා ඒක හිතට ගත්ත ගමන් ඒ රූපේ හිත බැහැගත්ත ගමන් අර හිතේ චීත සරල ආතතියෙන් තොර ගතිය නැහැ. දැන් මේ කතා කරන්නේ හැබැයි මේ ලොකු ඔලුව කැක්කුමෙන ආතතිය නෙමෙයි. මේ හිත සරල වෙන්න සරල වෙන්න හිත ඊටාම සූක්ෂම වෙන්න සූක්ෂම වෙන්න හිතේ ඊටාම පුංචි ආතතියක් ආවවත් ඒ ආතතිය වැටහෙන්න ගන්නවා. ඒකයි සිද්ධිය. දැන් අපිට සාමාන්‍යයෙන් තියෙන ආතති කියලා හින නිින්ද යන්නෙත් නෑ, ગેස්ට්‍රයිටිස් එන ආතතිනේ තියෙන්නේ. ඒම ආතතියක් නෙමෙයි මේ කියන්නේ. දැන් මේ පැත්තෙන් යනකොට මේ ඊටාම සරලයි. හිත මොකක් අරමුණක බැහැගත්ත ගමන් මමෙක් හදපු ගමන් බලන්න මමෙක් හදපු අවස්ථාවල් තියනවාද කියලා ආතතියකින් තොරයි. මම එක් හැදුවන් නම් ආතතියක් තියෙනවා. ඉතින් ඒ මම හදන හදන වාරයක් පාසා අපිට පුළුවන් නම් ඔන්න දැන් මම එක් හදලා තියෙන්නේ කියලා තේරුම් ගත්තා. මම මේක මම මේකේ ඔන්න ප්‍රතිරූපයක් හදනවා. නැත්තම් මට දැන් රිදිලා නැත්තම් කවුරු හරි අනුම් පදයක් කරනවා. දැන් මම මම නැවත නැවත ඒක ගැන හිතනවා. ඉතින් මම මම මට දැන් රිදෙනවා. ඊට කවුරු හරි දැක්කා ඔන්න ඒ ගැන රාගයක් ඇති වුණා. දැන් ඉතින් අර අසහනයක් ඇතුලේ හැදෙනවා. ඒ කියන්නේ මම හැදෙනවා. ඉතින් එක එක පැතිවලින් මේක විස්තර කරන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ තව පැත්තකින් විස්තර කරන අහංකාර, මමංකාර, මානානුසය කියලා පැතිවලින් විස්තර කරනවා. අහංකාර කියන්නේ ඔන්න මම හදන පැත්ත. මමංකාර කියන්නේ මේ මගේ කරගන්න පැත්ත. අයිතිය හංගවන පැත්ත. ඉතින් ඔය එක එක විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ හැම අවස්ථාවකදීම දුක තමයි හැදෙන්නේ. ආතතියක් තමයි හැදෙන්නේ. ඒ ආතතිය බලන්න පුළුවන් ගන්න. මම හදන වෙනකොට දැන් ආතතියක් ගොඩ නැගිලා තියෙනවා. ආතතිය ගැන බලනවා. ආතතිය ගැන බලද්දී ඔන්න තේරෙනවා කොහේද හරි අල්ලලා තියෙන්නේ. උපාදාන කරලා තියෙන්නේ කියලා අන්න සමුදේ පැත්ත දකිනවා. සමුදේ පැත්ත දැකලා එතන අතහැරලා දානවා. නැවතත් හිත විවේක වෙනවා. ඔය විදිහට අර හිත දිහා බලබලා නිරන්තරයෙන්ම හිත පරීක්ෂා කරලා බලනවා. දැන් මොකද්ද මෙයාගේ தත්ත්වය? දැන් කොහෙද අල්ලලා තියෙන්නේ? නැත්තම් දැන් බොහොම සරලව නිදහසේ ඉන්නවද? කියලා මේ විදිහට බලබලා තමයි හිත නිවනිවා යන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දහම විශේෂයෙන්ම විපස්සනාව ටික ටික ටික සරලව වැටහෙන්න වැටහෙන්න. ඇත්තටම මුලදී අපිට මේ සරල බව සරල භවයේ තියෙන වටිනකමවත් තේරෙන්නේ නැහැ. මුගක් කාලාවට වෙන්නේ ඒකයි. අපි හිතනවා මේ භාවනාව විශේෂයෙන් විපස්සනාව පුදුමාකාර සංකීර්ණයි. මේකේ අරකත් කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ මේ භවනා ක්‍රමෙත් කරන්න ඕනේ අර භවනා ක්‍රමෙත් කරන්න ඕනේ ඉතින් අපි හින්දා එක තැනකට යනවා එතනින් තව තැනකට යනවා එතනින් තවත් තැනකට යනවා ඉතින් අපි ඔක්කොම කරලා බලනවා හැබැයි අපි තුම කවදා හරි ඇති වෙලා එකක් කරන්න ගන්නවා කියලා ඉතින් එකක් කරන්න ගත්තාම ඔන්න ටිකක් අපි තුම ඔන්න නිස්කලංක ඔන්න හිත වැඩෙන්න ගන්නවා එතකොට වැඩෙන්න ගනිද්දී ඔන්න ටික ටික මේ හිත යන්නේ සරල භාවයකටය. ත්‍රිලක්ෂණයේ වැටහීම හරහා හිතපත් වෙන්නේ බොහොම නිවිච්ච ස්වභාවයකටය. එම නැත්තම් සරල ස්වභාවයකටය. අරමුණු වලින් නිකන් විරංජනේ වීමක්, අරමුණු වලින් විරාගය පහළ වීමක්, අරමුණු වල බැහැ බැස නොගන්නා ස්වභාවයක්. අපි අරමුණු ඇසුරු කරන තාක් අරමුණේ වර්ණය හිතට එනවා. ඉතින් හිත කෙලසෙනවා. දැන් මේ අරමුණු වලින් තොරන් හිත ඊට අතිශය සරලයි. ඒ සරල බව දැන් කෙනෙක් හොඳට වටහා ගත්තා නම් අන්න එතන ඉඳන් තමන් ගැන විශ්වාසය ඇති වෙනවා. ඒ දැන් තමන් යන ක්‍රමය ගැන විශ්වාසය ඇති තමන් කරන ක්‍රමය ගැන. එතන එතන ඊට පස්සේ තින් තමන් ටික ටික තමන්ගේ විශ්වාසයෙන් හොඳට හිත දිහාම දැනුවත් වෙයි. තමයි ධම්මානුපස්සනාව කරන්න තියෙන්නේ. ධම්මානුපස්සනාවට එනකොට ඉතින් තමන්ම හිත දිහා නිරන්තරයෙන් බලමින් අනිත් වැඩක් කළත් හිත ගැන අවධානයෙන් සිටිමින් තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඔව්. ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න අවසానයි නේද? ඔව්. ඔව්. දරුවන් සමයි. අවසරයි ස්වාමිනාංශ ධම්මානුපස්සනාවේදී අපි හිතමු දැන් දේශ සහගත සිතුවිල්ලක් ඇවිල්ලා ඒක උපාදාන වෙන්නේ නැතුව මෛත්‍රී සහගත ඒකම අනික් අතට ආවොත් ඒක කොහොමද ගන්නෙ? නෑ කමක් නෑ. ඒ ඒ මෛත්‍රී පාවිච්චි කළා ඉක්මනට මේවා තල්ලු කරලා දාන්න පුළුවන් ඒතකොට ඉතින්. ආ. මේ ඒ කියන්නේ අපිට පුළුවන් නම් ඒක යහා ඒ කියන්නේ දේශසිතක් තමයි ප්‍රතිවිරුද්ධ පැත්ත දානවා කියන්නේ හැබැයි අපි අලුතෙන් සංස්කරණයක් කළා තල්ලු කරන්නේ. දැන් මේ මේ මට්ටමට එනකොට ඒ එච්චරකුත් ඕනේ නැහැ. සිතෙන්ම එනවනම් ආ හිතෙන්ම එනවනම් කමක් නැහැ එහෙම නැති. ස්වාභාවිකවම එනවනම් වරදක් නැහැ. මේ ඒ කියන්නේ ඒ කියන්නේ දේශයාවම මෛත්‍රිය වඩනවා කියන එක ඒ කියන්නේ එක මට්ටමක්. ඊළඟට දේශයාවම දේශය කියලා දැනුවත් වුණාම දේශය යනවා කියන එක ඊටත් වඩා සරල මට්ටමක්. ඔව්. ඒ කියන්නේ ධම්මානුපස්සනා මට්ටමේදී බුදුරජාන් වහන්සේ දේශයාවම මෛත්‍රී වැඩිවීමක් ගැන මේ කරන්නේ වැඩිවීමක් නෙවෙයි ස්වාමිනාංශ. ඒ කියන්නේ ඒ සිතුවිල්ල අඳුරගෙන ඒකට ඒ කියන්නේ ඉබේම අනික් එක එවලෙම වගේ මතුවෙනවනම් ඔව් අනිත්‍ය පැත්ත වර්ධන්නේ නැහැ. අනිච්චානුපස්සී යන්න පුළුවන්. නැත්තම් විරාගානුපස්සී, නිරෝධානුපස්සී. ඒවා ඉතින් ධම්මානුපස්සනාව තමයි. නැත්තම් පටිනිස්සග්ගානුපස්සී කියන්නේ මේ ආපේකත් මේ කොයි වෙලාව හරි යනවා කියලා නිකන් පොඩ්ඩක් තමන් වැඩි ඒ ගැන කලබල නොවී හිටියනම් එයා එහෙමත් යනවා. ඉතින් ඔය ක්‍රම හතර උනත් ප්‍රශ්නයක් නැහැ. ඇත්තම ක්‍රම රාශියකට යන්න පුළුවන්. අපේ හිත මොන ක්‍රමයේ ඒ වෙලාවේදී පාවිච්චි කරයිද කියලාවත් සමහරවිට නිශ්චිත කරන්න බෑ. හුඟක් හැබැයි අර නිකන් ආතතිය බල බලා යන ක්‍රමෙත් ඒකත් හොඳයි. ඒතර කෙනින්ම නිකන් හිත හිත පරීක්ෂා කරලා බැලුවා. හිත ආතතිගත වෙලා නම් يعني ආතතිය හොඳට තේරුම් ගත්තා. තේරුම් ගත්තා නම් ඔන්න ආතතියට හේතුව තේරෙනවා. හේතුව කරන්න තියෙන අතල දාන එක. හේතුව අත්හැරියා නම් නැවතත් හිත සරලව ආතතියෙන් තොර තත්ත්වයටපත් වෙනවා. හොඳයි. හරි. එතකොට හොඳයි තේරුම් ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පරයන්ක භාවනාවේ වාඩි වෙලා ඉන්නකොට නාසිකාග්‍රයට අර සැහැල්ලු බවට යනවනේ මේ සංසුන්කමට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ දැන් අද උදේ 8 ඉඳලා පැය එකමාරක් විතර වගේ කාලයක් හොඳට පහසුවෙන් ඉන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ එතනදී මේ නාසිකාග්‍රේට ගත්තු අවධානය ලිහිල් වෙලා ලිහිල් වෙලා වගේ පැතිරිලා ගිහිල්ලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර මේ සතිමත් බව ටිකක් දියුණුයි වගේ ටිකක් ආලෝකයක එක්ක වගේ මේ මේ ආලෝකයක් එක්ක සිහිය මේ දියුණු බව පැහැදිලි බවක් පැහැදිලි බවක් ඇති වුණා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ මේක ගැඹුරු සමාධියක් නෙමෙයි මතු පිට වාගේ. එහෙම තිබිලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ පරයන්ක හිටපු අවස්ථාවේ මේ තප්පර දෙකෙන් තුනෙන් වාගේ ස්වාමීන් වහන්සේ මේ මේ ශරීරයත් එක්කම පිටට යනවා. ගිහිල්ලා ආරාමේ පැත්තේ රවුමක් ගිහිල්ලා ආයමත් එනවා. ගියපු වෙලාවේදී දන්නේ නැහැ. ආවට පස්සේ දන්නවා මම මීට කලින් මේ වගේ දෙයක් වුණා කියලා මේ දැන් ශරීරයත් එක්කමයි යන්නේ ස්වාමීන් වහන්සේ. හොඳට මතකයි පරයන්කිට ආවට පස්සේ තමයි ඒක තේරෙන්නේ ඇවිදගෙන ගියා. ඇතුළට ගියා දානශාලාවටත් ගියා. එහෙම මේ හොඳට තේරුණා. ඒ පරියන්කෙම ස්වාමීන් වහන්සේ කීප වතාවක් මෙහෙම ගියා. මතකේ ආරාමෙට ගිය එක විතරයි මේ ආරාමයේ මේ නිස්සරණ වන්නේ නෙමෙයි නේද? <laughs> නෑ ස්වාමීන් වහන්සේ මේ ඊට එළියට එළියටම ගිහිල්ලා දාවේ. එළියට මේ මේ ඒ ගියපු වෙලාවේ දන්නේ නෑ. ගිහිල්ලා අවදි පරයන්කට ආය ආව බව දැනෙනවා. අරයන්කෙත් ගොඩාක් සැහැල්ලුයි ස්වාමීන් වහන්සේ පුළුන් කොට්ටයක් උඩ වගේ. එහෙම හරියට සැහැල්ලුයි. ඒ පාරයන්ක තුලම ස්වාමීන් වහන්සේ කීප වතාව මෙහෙම ගිය හැබැයි ගිය තැන් අනිත් තැන් පැහැදිලි නෑ. ගිය බව දන්නවා. ගියපු කාල සීමාවත් කියන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ දැන් ඊට පස්සේ ඊළඟ පාරයන්කට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ අර සැහැල්ලුව මතක් වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ නාසිකාග්‍රයට මේ ගන්නවා නාසිකාග්‍රය ඉන්නවා ආය වේදනාව වෙනවා ආය අතෙන්ට යනවා අර මේ මේ අරක මතක් වෙනවා දැන් ඔබ වහන්සේට මම කියන්න හිතුවෙත් ඒකයි ස්වාමීන් වහන්සේ මේ දැන් අර මේ ඒ සැහැල්ලුව මතක් වෙනින්ද වෙන්න ඇති මට අර මේ අර තිබ්බ තත්ත්වයක් දැන් නැහැ වගේ හැබැයි නාසිකාග්‍රයේ ට මේ එනවා ස්වාමීන් වහන්සේ ඉන්නවා ආය වේදනාවට පනිනවා ආය නාසිකාග්‍රයට ගන්නවා ඒ විදිහේ පැයක් ඉන්න පුළුවන් සක්මන් භාවනාව ගැන කියනවනම් ස්වාමීන් වහන්සේ සක්මන් කරගෙන යනකොට දැන් අපිට ආයතන හයෙන් අරමුණක් ආවම අපිට පපුව හරිය කොහෙට හරි දැනෙන තැනක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ කම්පණය වෙන තැන. ඒ කම්පණය වෙන තැනින් අපි පියවර තියගෙන තියාගෙන මම ඇවිදින මේ සාමාන්‍යයෙන් ඇවිදින ස්වභාවයෙන් යන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ කම්පණය වෙන තැනට පියවර තබන එක මේ නිකන් ඒක ඒකාකාරී බවක් තමා දැනෙන්නේ හැපෙන ගතිය. හැපෙන ගතියමයි දැනෙන්නේ. හැබැයි ප්‍රධානමට දැනෙන්නේ හැපෙන ගතිය වුණාට මේ ශාරීරික සම්පූර්ණ පියවරක් තියලා පියවරක් තිනකොට ශාරීරික සම්පූර්ණම පරිවර්තනය වෙනසක් වෙනවා කියන එක දැනෙනවා. දැනෙනවා. මේ ඉතින් ඒකයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කිව්වෙත් අර භාවනාවේ වැඩෙන්නේ නැති වෙයි කියලා. නෑ මේ මම හිතන්නේ يعني මේ රව් මං ගිහිලා ආවට කවන්නේ නැහැ ඉතින් පොඩ්ඩක් ඉඳලා හිටලා. <laughs> ස්වාමීන් වහන්සේ ඌට කලිනුත් ලොකු ස්වාමීන් වහන්සේ මං චිට්ටේකින් ලියලා දැම්මා මට මේ ජනවාරි වගේ මම මේ අවුරුද්දේ ආවට පස්සේ එහෙම මට උණ අවසාන දවස් 7 8 විතර වගේ එකම පරියන්කේ පස් හතාවක් පිටට ගිහිල්ලා ආය එහෙම ආවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ආරාමේ භාවනා කරුවට ඒ වගේ සහැල්ලුවක්වත් එහෙම ගන්න බෑ ස්වාමීන් වහන්සේ මට මේ ස්ථානයේදීම තමයි යම් කිසි දෙයක් <laughs> මේ මොනවා හරි පරිවර්තනයක් වුණා නම් ආරාම පරිසරයේ ඒක වෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. මෙහෙමයි. අපි ඇත්තරම මේ එහෙම යන්නේකට සතුටු වුණොත් ඒක නෙමෙයි යන්න තියෙන්නේ. يعني දැන් සහැල්ලුවම නෙමෙයි මෙතන වර්ධනය කියන්නේ. දැන් සහැල්ලුවෙන් මේ විදිහට يعني හුඟක් වෙන්නේ අපේ හිත සැහැල්ලු වුණාට පස්සේ අරමුණ සෑහෙන ගෙවුනට පස්සේ හිතට ඉන්න බැස ගන්න තැනක් නැති වෙනවා. අහලා තියෙනවනේ විඥාණයට බැස ගන්න තැනක් නැති වෙනවා. ඒ හරහා එතකොට කරන්නේ සංඥා මතු කරලා දෙනවා. ඇතුලෙන් සංඥා එනවා. එහෙනම් අපි අපි බොහොම ප්‍රයෝපදවන සංඥා ටිකක් මතු කරලා දෙනවා. ඉතින් අපි දැන් දැන් ඔන්න අපි දමු හිතේ ආනාපාන සතියේ ඒ අරමුණේ හොඳට හිත තිබුණා. ඒ අරමුණ ගෙවිලා ගියාට පස්සේ දැන් හිතට ඉන්න තැනක් නැහැ. ඉතින් එයා සංඥා ගොඩක් මතු කරලා දෙනවා. අපි ප්‍රිය උපදවන සංඥා ටික දැන් මතු කරලා දීලා තියෙනවා. දැන් අපි සතුටින් ඒ සංඥා ගොඩේ දැන් ඉන්නවා. දැන් දැන් විඥාණයට ආයේ සංඥා හරහා ඉන්න තැනක් හොඳට ලැබිලා තියෙනවා. දැන් අපි හිතන්න ඕක අපි අභිනන්දනය කරනවා කියලා. එතකොට ඉතින් අපි කරන්නේ විඥානය පෝෂණය කරන එකයි කරන්නේ. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි යම් අවස්ථාවක සිතුවිල්ලක් පහල කරා නම් මෙතන තියෙනවා ලොකු හැල්ලුවක්. මෙතන තියෙනවා අර බලබලා හිටිය ආනාපානය ගෙවිලා ගියා. ඊටත් වඩා සමහරවිට මෙතන සැහැල්ලුවක් තියෙනවා. නමුත් මෙතන තියෙන බැසගත්ත විඤ්ඤාණ මට්ටම. ඒ නිසා අපි නුවණින් තේරුම් අරගෙන මෙතන තියෙන මේ සංඥා ගොඩක්ය මේ කොච්චර කැමති වුණත් මෙතන මං ඉන්නේ මුලා වෙලාය. දැන් මේ වර්තමානයේ කය තින අරමුණක නෙමෙයි මේ ඉන්නේ. හිතින් හදාගත්ත හිතට මතකයක් වශයෙන් බැසගත්ත පරණ සංඥා ගොඩක් එකයි මේ ඉන්නේ. කියලා තේරුම් අරගෙන ඒකත් අරලා දාන්න. අපි අපි මේකට සතුටු වුණොත් එහෙම හිත දිගටම දැන් අපි ඉල්ලන්නෙත් ඒක. වාඩි වෙලා අපි ඉල්ලන්නෙත් ඒක. ඉතින් හිත හිත මේ මේ අපි තුමු මායя තේරුම් ගත්තා කියලා අපි මෙතන මායя ගාව ගත්තොත් ලේසි. ඉතින් මායя තේරුම් ගන්නවා මේ මනුස්සයා මෙතන තමයි අහුවෙන්නේ. ඊළඟ පාරත් ආවඩනාම හිත ගාන්ට සංසිඳුණාට පස්සේ සැහැල්ුණාට පස්සේ අන්න අර තොණ්ඩු දානවා. ඉතින් අපිත් ඒක ඒකට අහුවෙනවා. අපි ඒක ඒ ඒ හැම කාලා අපි ඔහේ ඉන්නවා. නමුත් දැන් කරන්න තියෙන්නේ ඒක ආව ගහම තේරුම් ගන්න ඕනේ. මෙන්න සංඥා ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. සංඥා ඔස්සේ යන ගමනක් නෙමෙයි මේක. ඒ වෙනුවට දැන් ආනා මට බැරිද මේ සංඥා ටිකත් අයින් කළා හිත නිස්කලංක කරගන්න. දැන් අපි ඔය බුදුරජාණන් වහන්සේ ඇත්තරම ආනාපාන සති සූත්‍රයෙන්ම කියනවා පීති පරිසංවේදී ගිහිල්ලා ඉඳලා සුඛ පරිසංවේදී ගිහිල්ලා චිත්ත සංඛාර පරිසංවේදී චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා. හොඳට ආනාපානේ සංසිඳුනහම ඔන්න සියුම් මේ සංවේදනාවන් එන්න පුළුවන්. සැහැල්ලු ගතිය එන්න පුළුවන්. පා වගේ දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංඥාවන් එන්න පුළුවන්. විවිධාකාර සංඥා මට්ටම් මත වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒකම කියන්නේ පස්සම් භයං චිත්ත සංඛාරා. මේ චිත්ත සංඛාරය සංසිඳවන්න ඕනේ. සංසිඳ වීම සඳහා අපි අනුග්‍රහ කරන්න ඕනේ. එනිසා ඒක ඔස්සේ යන්න එපා. සංඥා ඔස්සේ යන්න එපා. සංඥාව අතහැරලා දාන්න. මේකේ මේකේ වෙන සතුට වීම අත්හැරලා දාන්න මේක සංඥා ගොඩක් පමණයි කියලා අන්න හිතට පොඩ්ඩක් ප්‍රඥාව අවදි කරගන්න. එතකොට මේක බොඳ වෙලා ගිහින් නැවතත් හිත සැහැල්ලු වේවි. සරල බවට එවි. ඒකාකාරී බවට එවි. තේරුම් ගන්න නිකන් ඒකාකාරී බව වටිනවා මේ සංඥා ගොඩක් එක්ක සතුට වෙවි ඉන්නවට වඩා. එහෙම තේරුම් ගත්තා නම් හරි. හොඳයි හොඳයි තේරුම් ගන්න. හොඳයි තේරුම් ගන්න. Eh, මම මේ ප්‍රශ්න කරන්නේ ඊයේ ආහාරයේ ගැනීම පිළිබඳව ඉදිරිපත් කර ප්‍රශ්නේ මගේ නෙවෙයි. ඔව්. එතෙන්දී ඔබ වහන්සේ සඳහන් කරා වගේ මට තේරුනේ සාමාන්‍යයෙන් ආහාර ප්‍රතිවික්ෂා කිරීමක් අවශ්‍ය නැtei කියන වගේ දෙයක් මට තේරුනේ. ඔව්. එහෙම සයින්වන්ස්. <laughs> නෑ ඒකෙදි එක එක <laughs> ඒ කියන්නේ ආහාරපත් වේශා කිරීම අවශ්‍යයි. එහෙමයි. ඒ අවශ්‍ය ඒ කියන්නේ අපි තුමු මෙහෙම දැන් ඔන්න ආවා ආවහම ඉතින් දැන් තියෙන කැම පිඟහන දැක්කහම ඉතින් හරි අමාරුයි මේ මේ ලොකු කෑදරකමක් එනවා. අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. එතෙන්දී තමයි අපි මේ අර ආපු ඒ අපි ලෝභ සිතුවිලි ටික ඒ ඒ ඒ ආපු ටික කඩා ගන්න වෙන්නේ ඔන්න හොඳට නුවණ අවදි කරලා දෙනවා. ඇයි මේ ආහාරය ගන්නෙ? ආහාරය ගත්තට පස්සේ මේ ආහාරයට මොකද්ද වෙන්නේ? අන්න මෙතන තියෙන්නේ ධාතු ටිකක්. මේ කයේ තියෙන්නේ ධාතු ටිකක් කියලා අන්න ප්‍රත්‍යවේක්ෂාවෙන් ඒ නුවණ පහදවලා දීලා, ඇති කරලා දීලා අර වෙන්න තියෙන මුලාව වළක්වනවා. ඒ හින්දා ඒ කියන්නේ ආහාර ප්‍රත්‍යක්ෂාව අත්‍යවශ්‍යයි එහෙම බැලුවාම. මං අර ප්‍රත්‍යක්ෂාවක් වන්නත් කලේ නැතත් කමක් නැහැ කියලා කිව්වේ ඊට වඩා ටිකක් එහාට හිත වැඩිච්ච කෙනෙකුට. එයා සතියෙන් ඉන්නේ. සතිමත්ව ඉන්නේ. හිත තියෙන්නේ හිස්ස. හිත තියෙන්නේ සරලව. ඒ සරල හිතේ ඒ හිස්ස භාවයේ ඒ දැනුවත් භාවයේ හැම මේ මේ ආහාර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් වීමක් වෙන්න පුළුවන්. එයා මේ කියන්නේ හිතන්න මෙහෙම අපිටම දැන් මේ රෙදි කඩක් තිබුණා. ඕක තිබුණේ අපවිත්‍ර වෙලා. ඔය ඔය රෙදි කඩ සම්පූර්ණයෙන් පවිත්‍ර වෙලා විරුසුදු වෙලා තුන් තනිකර සුදු රෙදි කඩක් බවට පත් වුණා නම් ඒ සුදු රෙදි කඩට අපි තුන් පුංචි තීන්ත බින්දුවක් දැම්මත් හොඳට පේනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි දැන් අපි ඔය කීප දෙනෙක්ම කතා කරපු අර හිතේ හිස්ස භාවය කියන්නේ. හිතේ සරල භාවයක් කෙලසුන් මේ මොනහරි සිතුවිල්ලක් ආවත් ඒක අතහැරිලා නැවතත් පත් වෙන හිස්ස භාවය කියන්නේ යන්නේ සරල භාවය. අන්නේ සරල භාවයට මේ ඊටාම සියුම් දෙයක් ආවත් තේරෙනවා. වැටහෙනවා. ඉතින් දැන් එතකොට මේ ආහාර ගන්න වෙලාවෙදිත් මේ අනන හැටි ගැන කටට මේ ආහාරේ තියෙන හැටි ඒකේ රසයන් මේවා ඔක්කොම හොඳින් දැනවත් භාවයකින් කරගෙන යන්න පුළුවන්. එතකොට ආයේ අර හිතුවිලි අවදි කරන්න අවශ්‍ය නැහැ. විතර්ක කරන්න අවශ්‍යම නැහැ. එහෙම සයින්වංශ සාමාන්‍යයෙන් මම බොහෝ කාලයක ඉඳලා හුරු වෙලා තියෙනවා. ආහාර ප්‍රතිවේක්ෂාවක් වශයෙන් මේ ආහාරය මා ගිනිවිය යුතු නැහැ. ඒ වගේම මේ ආහාරය ගත්තට පස්සේ මගේ ශරීරයේ ඇති තියෙන දේවල් සමග එකතු වෙන මම කියන්නේ දැන් මෑණියන්ගේ චරිතේ හුඟක් අර ඒ ඒ පැත්තට හිර කරන ගතිය තියෙනවා මෑණියන්ගේ. ඒ කියන්නේ අපි දැන් මෑණියන්ට දැඩිව ග්‍රහණය කරනවා ওই පැත්ත. ඒක දැන් භාවනාවේදී දැන් මයිනු සතිමත් වෙනවා නම් හොඳ ආකාරව. ඒ කියන්නේ අපි මේ විනය කරුණු හොඳයි, සීලය හොඳයි. අපි සීලය වුණත් ගා දැඩිවම ග්‍රහණය කරන්න යන්න එපා. ඒ කියන්නේ අපි දැන් අර එදා මෑණියෝ ඇහුවේ චතුමදුර වළඳන්න තියනවා කියලා තියනවා. දැන් මේක මේ කියලා තියෙන පොතේ අසනීපයක් තියෙන වෙලාවට පමණක් වළඳන්න ඕනේ. එහෙම එතන තියෙන අර දැඩි ග්‍රහණයක්. ඒ වෙනුවට බලන්න හිත හිත පොඩ්ඩක් නිකන් බොහොම කියන්නේ මේ මේ දැඩි ග්‍රහණය අයින් වෙලා හිතේ හිතේ නිකන් මධ්‍යස්ත භාවයකට. තමන්ට නිකන් අනුකම්පා කරන ස්වභාවයකට. එතකොට අර මේක දැඩිව ග්‍රහණයක් නැහැ ආතතියක් නැහැ. අපි හුඟක් ඕනම දෙයක් ඕනම දෙයක් දැඩිව ග්‍රහණය කරා නම් ආතතියක් ගොඩනගෙනවා. හැබැයි ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ සීලය අතහැරලා දාන්න කියලා. අපි ටික ටික සතිමත් වෙන්න වෙන්න ඒ හරහා සීලය වර්ධනය වෙනවා. අපිට පෙන්වලා දෙනවනේ සතියෙන් පෙන්වලා දෙනවා මෙන්න මෙතන දැන් මේ වැරද්ද කරන්න එපා. මෙන්න මෙතන තව සතිමත් වේ යුතුයි. මෙතන සීලය තව ශක්තිමත් වේ යුතුයි කියලා සීලෙන් මේ සතියෙන් පෙන්වලා දෙනවා. ඒකට අපි අනුග්‍රහ කරනවා. හැබැයි දැඩිව ග්‍රහණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එimhe ස්වාමීන් දැන් ආහාර ගන්න වෙලාවට සමා වෙන්න. ඔව් ඔව්. ගන්න වෙලාව ආහාරය මුඛයට තැබීමට පෙර එක වතාවක් පමණක් තමයි මම මෙහෙම පුරු වෙලා තියෙන්නේ. හොඳයි හොඳයි. ඊට පස්සේ ආහාරය මුඛේ තැබු තැන ඉඳලා එහි තියෙන දිව හකු පාඩා ඊළඟට ඒ දේවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා සිතිමින් يعني සතිමත් වෙමින් ආහාරය ගන්නවා. හොඳයි. ඒක හොඳයි. ඒ වගේම එහෙම ගන්න වගේම ඒ සතිමත් වීම තමයි සම වෙන්න. ඒ වගේම දැනට මම අර අතුමනසිකාරයේ යෙදෙන නිසා මට බොහෝ වෙලාවට දැනෙනවා මේ තද බවක් සමාලාහතන් වලදී සමාලාට කියලා සමග මිශ්‍ර වෙන ආපු ගුණයක්. ඒ වගේ දැවිලි ස්වභාවය ආහාරයේ තියෙන දේවල් ඒවත් දැනෙනවා. ඒ විදිහට දැවිල්ල තමයි ආහාරයේ වළඳන අවස්ථාවේදී මම සිත යොමු වෙන්නේ. මගේ සිත නිතරම යොමු වෙනවා දැන් පුරුද්දක් වශයෙන් තිබුණා. ඔව්. ඒක හොඳයි. ඒක වදන්නේ සලකා බැලීමේ වරදක්. නෑ නෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් ධාතු මනස්කාරයට නම් කියන්නේ දැන් දැනටත් කියන්නේ ඉඳගෙන කරන භාවනාවදී සක්මන් භාවනාවදී ඒ පැත්තරනේ හුඟක් හිත දැන් දියුණු වෙගෙන යන්නේ. ඒකටම අනිත් පැත් අනිත් දේවල් වලිනුත් අනුග්‍රහ කරන එකේ කිසිම වරදක් නැහැ. එහෙමයි සාරින්වංශ. ඒක ඒක හොඳයි. ඒ වගේම මට සමා වෙන සාරින්වංශ අද උදේ වරු උදේ පළමුවෙනි භාවනාවට මම වාඩි වෙනකොට මම ආවෙත් සක්මන් කරලා ආවෙත් ටිකක් අර ධාතු මනසිකාරින්මයි ස්පර්යංකයට ඉඳ ගැනීමත් වෙන්දට වඩා ධාතු මනසිකාරණයම මට එතින්දී ආවා කැම් ස්පර්ශ වෙන විදිහේ ඊළඟට ඉඳගත්තට පස්සේ මට මේ විදුලි පංකාවේ වායු වේගය දැනුණා. ඒ වායු වේගයත් එක්කම මට දැනී ගියා ඒකේ රළු බවක් එනවා සමහරට වායු ඇඟ වදිනකොට. සමහරලාට සිසිල් බවක් ආවා. ඒ වගේම සමහර අවස්ථාවලදී මට තේරුණා සිසිල් බවක් වගේම තෙත ගතියක් මං හිතන්නේ උදේ පාන්දර. ඒතකොට ඒකත් මට දිගටම භාවනා මම වාඩි වුණේ 5ට විතර. දාණයට මේ සිහිනුවන ආද වෙන තුරුම ඒ විදිහේ ධාතු මනසිකාරයෙන් මට වඩන්න පුළුවන් වුණා. මට එතකොට අන්තිමට අන්තිමට නෙවෙයි හරියද සිතුණා ප්‍රධාන වශයෙන් එතන තියෙන්නේ වායෝ ධාතුව උනත් එහි අනිත් ධාතුන්ගේ අඩු වැඩි බවකින් සංකලනය වීමක් තියෙනවා. ඒ අර පටිච්ච සමුප්පාන එක දෙයකට හේතු රාශියක් එකතු වෙලා තියෙනවා කියන හැඟීමකුත් මගේ තින්දි පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. කමන්නේ. ඒ කියන්නේ ඔක ඔස්සේ දිගට යන්න එපා. ඉතින් අර ඒ ටික මේ වුණාට පස්සේ හුඟක් අපේ හිතින් ඒ කියන්නේ අර පොතේ දැනුම අපි දාන්න යන්න ඕනේ නැහැ. මේක ඒ ඒ දේ Tamange මේ අත්දැකීම හරහා ශනිකව තේරුණා මේක මෙහෙම දෙයක්ත් තමක් තියෙන්නේ කියලා තේරුණා. ඊට පස්සේ ආයෙ නැවතත් අතෙන්ට එන්නමයි තියෙන්නේ. ඔව් අනිත් භාවනා පාරියන්කේ ගිහින් වැටුනේ නැහැ. හොඳයි. ඒක වදන්නේ නැහැ. තේරුණා. හොඳයි. තේරුණා සන්න. හොඳයි. එහෙනම් අපි මම හිතන්නේ අදට නතර කරමු කියලා. අදත් එතකොට පැයක වගේ කාලයක් අපි ධර්ම සාකච්ඡාවේ නියැලලා තිනවා. ඉතින් දවස පුරාම සති සමාධි ප්‍රඥාවන් අපි ශක්තිපමණින් දියුණු කරගත්තා. ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. ඉතින් මේ විදිහට අපි දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප සියලු දෙනාටමත් මේ වඩන්නා වූ ධම සුවසේ වඩාගෙන උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.